ඔව් දැන් අවිද්‍යාව කියලා අපි කිව්වේ මේක හොඳයි කියලා අල්ලා ගැනීම. ඔව් මම කියන එක මගේ කියන එකට ගත්තේ පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධය හොඳයි කියලා අල්ලාගත්තා. ඔව් පංචස්කන්ධයේ ප්‍රියයි මනාපයි යහපතයි වැදගත් දෙයක් කියලා අල්ලාගත්තාට පස්සේ උපාදානියක් බැදෙනවා. අන්න ඒකයි වෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියන එකයි පංච උපාදානස්කන්ධය පිළිබඳ චන්දරාගය කියන්නේ දෙකක්. පංච උපාදානස්කන්ධය පිළිබඳ යම් චන්දරාගයක් ඇද ඒ උපාදානයයි. මෙන්න සතර ගමන්ට හේතු වෙන්නේ අන්න ඒකයි. දැන් ඕක හරි ගැඹුරු තේනවා. පංචස්කන්ධයේ තේරුම් ගන්න ඕනේ පංච උපාදානස්කන්ධය හැදෙන හැටි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම එතකොට මේ පංච ඒකේ ඡන්ද රාගය තේරුම් ගන්න ඕනේ. ওই කාරණා තුනම තේරුම් ගන්න ඕනේ. අපිට සසරෙන් මිදෙන්න කුමකට අයින් කරන්න ඕනේ කියලා බලන්න. අයින් කරන්න පුළුවන් මොකද්ද? අයින් කරන්න බැරි මොකද ඉන්නකන් ජීවත් වෙලා ඉන්නකන්. ඒ අතරේ ජීවත් වෙලා ඉන්න කාලේ අයින් කරන්න පුළුවන් මොකද්ද? ඔන්නේ කාරණා තුනම අපි දකින්න ඕනේ. දැන් මේක දැක ගන්නකොට ඇත්ත වශයෙන්ම අද පංචස්කන්ධය කියන වචنين ගත්තාම මේ බෞද්ධ පොත්පත්වල පසිරිව අර්ථවල මේ කයට පංචස්කන්ධය කියන පුරුදු වෙලා තියෙනවා. මේ හිතයි ගතයි කියන මේ කය කියන මේ සීමාවට සීමා කරගත්ත එහෙකට පංචස්කන්ධය කියන වචනේ භාවිතා කරන්න පුරුදු වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ හිම පංචස්කන්ධය. දැන් මේක ගොඩක් වැදගත් වෙනවා. පංචස්කන්ධය තෝරාගන්න ඕනේ. බුදුරන් වහන්සේ පංචස්කන්ධයේ මජ්ක්‍ධිම නිකායේ පංචස්කන්ධයේ රූපස්කන්ධය තෝරලා තියෙන දෙන. පෙන්නා මෙන්න මේ රූපස්කන්ධය. දුර වේවා ළඟ වේවා, පේන වේවා නොපෙනෙන වේවා, සියුම් වේවා ඝන වේවා, හීන වේවා ප්‍රණිත වේවා, අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා. රූපයයි යමක් යම් තැනක වීද යම් තැනක දැන් වේයිද? මතු යම් තැනක වන්නේද? මේ සියල්ලම කැටි කරගත් විට රූපස්කන්ධයයි. මෙන්න බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය පෙන්නපු හැටි. ඔව් ආධ්‍යාත්මික වේවා බාහිර වේවා. හීන වේවා ප්‍රනිත වේවා. වැඩි වශයෙන් තියෙනවා. එතකොට දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සියුම් වේවා ඝන වේවා ආධ්‍යාත්මික වේවා බාහිර වේවා හීන වේවා ප්‍රනිත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා. කොයි අතින් හරි හැම පැත්තම අල්ලලා තියෙනවා. එතකොට මෙන්න මේකට කියනවා රූපස්කන්ධයයි. එතකොට අර විදිහටම දුර වේවා ළඟ වේවා පේන වේවා නොපෙනෙන වේවා සිවුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණිත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා වේදනායයි යමක් යම් තැනක වීද දැන් යම් තැනක වෙයිද මතු යම් තැනක වන්නේද ඒ සියල්ලම කැටි කරගත්ත ඊට වේදනා ස්කන්ධයයි සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ තුනක් ওই විදිහමයි වේදනා කියලා ගන්න කියන්නේ ඔය සැප දුක් උපේක්ෂා කියන මේ තුන ඔව් දැන් මෙතනින් වැදගත් දෙයක් තියෙනවා දැන් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා මේ රූපස්කන්ධය ගැන පෙන්නකොට. දැන් අපි මෙහෙම ගන්නවා. අතීත රූප අනාගත රූප වර්තමාන රූප කියන මේ පංචස්කන්ධයේ කොටස් වලට අයිති වෙන රූපස්කන්ධයට අයිති අතීත රූපත් අනාගත රූපත් වර්තමාන රූපත්. ඒත් අපි වර්තමාන රූප හැටියට හඳුන්වන්නේ මේ අටවිසි රූප කියන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන මේ ධාතු හතරේ සම්පින්ඩණයෙන් හටගන්නා වූ මේ මස්ලේකයත් රූපයක් හැටියට ගණන් ගන්නවා. ද්‍රව්‍ය වස්තු රූප හැටියට ගණන් ගන්නවා. එතකොට අතීත රූප කියන ඒවාට දැන් සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ඉස්සෙල්ලා සුමේද නම් තාපසයෙක් වෙලා දීපංකර නම් බුද්ධ භාමුල මඩවලක දිගා වෙලා මේ පළවෙනි විවරණේ මෙහෙම ලැබුවා ආදි වශයෙන් බුද්ධ දේශනාවේ තියෙනවා අතීත කතාව. ඔය රූපාකාරයක් තියෙනවා අතීත රූප. දැන් ඔය උන්වහන්සේ දැකේ අතීත රූපය. හැබැයි එදා තිබිච්ච සතර මහා භූතයන්ගේ අංශු මාත්‍රයක්වත් අද නැහැ. නමුත් කොහේද තිබුණේ රූපේ? ඒතර ඒ රූප සතර මහා භූතද? නැනම් අර හතර ධාතුන්ගේ යුද්ධද? එහෙනම් මෙන්න අපි රූපස්කන්ධය ගැන නොදන්න පැත්ත. මේ රූපස්කන්ධයේ මානසිකත්වයෙන් ගොඩ නැගින එක. ඒකට ආධාර වෙනවා මේ සතර මහා භූත. සතර ධාතුව. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන්නේ. මේ ධාතු හතෙන් සම්පින්ඩණය වෙලා හැදිලා තියෙන මේ ඇඟ කඳ වුණත් මේ මහ පොළොව වුණත් මේ ගස්කල් පර්වත ආදී සියල්ලම. මෙන්න මේවා ආධාර කරගෙන අපි මනෝමය වශයෙන් ගොඩනගා ගන්නා රූපස්කන්ධය. ඔව්. මෙන්න මේ ගොඩනගා ගන්න රූපස්කන්ධය තමයි අපේ රූපස්කන්ධයයි තියෙන්නේ. ඒ නිසා තමයි සාර අසංකේ කල්ප ලක්ෂයකට ඉතලා මම මෙහෙම විවරණයක් ගත්තා කියලා. එදා වෙච්ච දර්ශන රූපාකාරයෙන්ම විග්‍රහ කළා. මඩවලේ හැටි, මඩවල ගොඩ කරපු හැටි, දිගා වෙච්ච හැටි, උන්වහන්සේ වැඩපු හැටි ඒ රූප දර්ශනයෙන් දැක්කේ. දැන් මනෝමය වශයෙන් අපි දැන් එදා තිබුණේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත මඩවල. ඒ කය ඒවා ආධාර කරගෙන මතකයේද සඳහනක් ලැබුණා. අන්න මතක් කළා. අන්න මතක සතහනට ගෝචර වුණා රූපය. කොයි කාලයක හරි මතක් කරගුණා මතක් වෙනවනම් අන්නේ මතක් වෙච්ච එක තමයි අතීත රූපේ. අරමුණු වෙනවා. අන්න අරමුණු වෙච්ච රූපාකාරයේ මනසටයි ගෝචර වුනේ. අන්න පංචස්කන්ධයටයි රූප පංචස්කන්ධයේ රූපස්කන්ධයටයි වෙන්නේ අන්නේ රූපයයි ප්‍රධාන වශයෙන්. දැන් අනාගත රූප. තව මදුවර හදාගෙන නැහැ තව. ඒවත් පුළුවන්. එහෙනම් ඒකේ ගොඩ නැගිලම නැහැ නේද? එහෙනම් ගොඩ නැගිච්ච නැති රූපය කොහොමද? දැන් අපි හිතමුකෝ දැන් මං මෙතන හදන්න ඕනේ ගෙපල කපලා. මෙන්න මේ විදිහට කාමර දාලා මේ මේ විදිහට ගියා. ඒතකොට මේ පැත්තට මෙහෙම පෙනෙයි. දැන් මනසෙන් ගොඩනගා ගන්නවා ගියා. ඒකේ තව හදලා නැහැ. බෑන්ඩ් එක හදලා හිත රූපයක් වවදාගාගෙන අපි ගන්නෙ. අනේ. ඔක්කොම තියෙන හැටි ඔක්කොම මනසින් හදලා ගන්නවා ඉතින්. ඊට පස්සේ සතහනට අතරගෙන අපි ප්ලෑන් එක හදා ගන්නවා. අන්න අනාගත රූපය තමයි අපි ගොඩනගා ගන්නෙ. ඉමේ ගොඩනගා ගන්න රූප මනෝමය වශයෙන් ගොඩනගා ගන්නවා මනෝ සංකල්පනා වශයෙන්. හැබැයි රූපයක්මයි. අන්න ගොඩනගා ගන්න රූපවල හැටි. එතන ඒ නිසා මේ පංචස්කන්ධයට ඇති රූපස්කන්ධය. මේ අපි මේ දකින සතර මහා භූත නෙමෙයි. මේ සතර ධාතු නෙමෙයි. ඒව ආධාර කරගෙනම අරක ගොඩනගා ගන්න. දැනුත් අපි ගොඩනගනවා. දැන් අපිත් දැන් මේ මස්ලී කයක් මට පේනවා කිව්වොත්. ඇත්ත වශයෙන්ම මස්ලී කයද මට පේන්නේ. මේකට ආලෝකයක් වැදිලා. ඒ කයේ හැඩතලයේ ආපහු ඒ අපේ ආලෝක කිරණ අපේ ඇහැට වැදිලා. ඇහි ප්‍රතිබිම්බයක් හට ගන්නවා. ඒ මුල් කරගෙන. ඒ ප්‍රතිබන්ධය මනසින් ගන්නවා. මනසට කොහෙද මනෝ සටහනක් හදාගෙන. මනෝ සටහනින් මම කියන මට ඔයා පේනවා කියලා. එහෙනම් මට පෙන්ලා තියෙන සතර මහා අද තියෙන සතර ධාතුන් එහාට ගත්ත කයද පෙන්ලා තියෙන්නේ. ඒ කය මුල් කරගෙන කය ආදාර කරගෙන හටගත්තා වූ වෙනත් ක්‍රම රටාවකි. මනසේකට නැගුණු රූපයක්. අන්න චක්කු ප්‍රසාදයේ ගෝචර වෙච්ච රටාව. දැන් චක්කු ප්‍රසාදයේ ගොඩ නැගෙන්නේ කොහොමද? ඇහිපිය ගහන්න මොහොතක් යන්න ඉතිෙල්ලා. ඒ චක්කු ප්‍රසාදයේ තියෙන රූපාකාරී ගෙවිලා ගෙවෙනවනේ. ඒ ප්‍රසාදයේ දෙපාරක් ගොඩනගෙන පුළුවන් ද අරමුණු කරන්න පුළුවන් ද දර්ශනය. යලි ගොඩනගිච්ච චක්කු ප්‍රසාදයේ කරයි යලි ඊළඟ දර්ශන මාත්‍රේ එන්නේ. එකපාරේ එකයි. ඒතර ඒක ගොඩනැගිලා ඒක ගියාට පස්සේ තව පාරක් ගොඩනැගුණා කියලා ආයෙත් එකක් එනවා. ඒතර ඒක අලුත් එකක්. ඊනම් ගොඩනැගෙන ගොඩනැගෙන එක යනවා මතක සටහනට. ඕර කියන නාම ගෝත්‍රේ. නාම ගොත්තන් නැජීවති. නාම ගෝත්‍රේ දිරන්නේ. අනේ දිරන්නේ නැති එක. ඒ ආශ්‍රව විදිහට තැන්පත් වෙන්නේ. නෑ ආශ්‍රව නෙවෙයි සතහන් වශයෙන්. මනෝ සතහන් වශයෙන් තැන්පත් වෙන. මේක තමයි නාම ගෝත්‍ර කියන්නේ. අනිදස්සනං අපපටිගං ධම්මායතන පරියාපන්න රූපං කියනවා ඔකට. දර්ශනය කරන්න බෑ. දවල් දැකපු රූපයක් අපිට ආයේ බෑ ගානේ මතක් කරන්න. මතක් කරන්න පුළුවන් ඉන්නේ යන්නේ ඒකයි. ඔව්. තැන්පත් වෙලා තිබුණදී ආවර්ජනා කරනකොට යලි මනසට එන්නේ. රූපයක් වශයෙන් තැන්පත් උනේ නෑ. මේ ටේප් පටිය කතාව යනවා. කතාව යනකොට කතාවක් තැන්පත් වෙලා නෑ. පොඩි පොඩි මේ විදුලි ඒකක තමයි ඒක ඒක වැලට යන්නේ. ඕක අර එක ගන්න ගොතාගෙන යනකොට සම්පින්ඩනේ වෙනකොට තමයි පද වශයෙන් අපි යලි අහන්නේ. දැන් මෙන්න මේ වගේ හැම වෙලෙම වර්තමාන මාත්‍රයක අරමුණු මාත්‍රයේ විතරයි අසකන දිවනාසයේ ශරීරය කියන පංචේන්ද්‍රයන්ට ගෝචර වෙන්නේ. ඒ මාත්‍රයේ ගන්නකොටම ඒ අසකන දිවනාසයේ ශරීරයයි ප්‍රහාද රූපේ ගෙවිලා යනවා. යලි ගොඩ නැගෙන ප්‍රහාද රූපයේ ඊළඟ මාත්‍රේ එනවා. ඒකත් ගෙවිලා යනවා ඒකලම. ඒ වදින වදින මාත්‍රා පාසාම මනෝ සටහනක් හටගන්නවා. මෙන්න මේ මනෝ සටහන තුළ අතීතයේ මෙනෙහි කරන්න පුළුවන් ගති ලක්ෂණයක් තියෙනවා මනෝද්වාරයේද. අන්න මනෝද්වාරයේ විතරයි අතීත බලන්න පුළුවන්. පංචයත් පංචද්වාරයේට බෑ. පංචද්වාරයේ ප්‍රසාදයන්ට බෑ. ඒක මේ වතු රූපයේ මුල් කරගත්ත මනෝද්වාරයේ ආශ්‍රිත ප්‍රසාදයෙන් තමයි දකින්න පුළුවන් අතීත සටහන. අන්න අතීතයට ගිය මතක සටහන් යම් රටහ ආපු සටහනට පිහිටපු ආකාරයට යලි ආවර්ජනය කරනකොට අන්න රූපාකාරය මතක සටහනට පේනවා. එහෙනම් ඊටාම తాවකාලික ආසන්න කාලයක ආසන්න වර්තමාන ආසන්න අතීතයක මතක සටහන හරි ප්‍රබෝධයි. මෙන්න මේක ප්‍රබෝධමත් මතක සටහනින් දැන් පේනවා දැන් ඇහෙනවා ආදී වශයෙන් අපි වචන ගන්නවා. අන්න ඒකයි. සටහන් ගන්නවා. එතකොට මේකට නම් මන ඉසිකාර කරනවා. මනමනා සකස් කළා නම් සකස් කරගත්ත දේ. ඉසිකාර කරගත්ත දේ. අන්න ඒක තියෙනවා මනසේ නිර්මාණය කරගත කියන මානසිකාර කරනවා. අන්න අතීත සතහන් මානසිකාර කරපුවාම හටගන්නා બ્લોක් එක තමයි. සතහන තමයි. අපි මේ රූපය කියලා දකින්නේ. දැන් ශබ්දය කියලා අහනවා. අපි අහනවා පදයක් අහන්න පුළුවන්ද කනේ? අම්මා අහන්න පුළුවන්ද කියලා අහනවා. ආන්ට ක්‍රමයක් නැහැ. අකුරු තුනක් ඇහුවේ. ශබ්ද තුනක් අපි කෙටියෙන් ගත්තොත් තව තව තව ශබ්ද සිවුම් කළොත් අති සිවුම් සෑමේට බහිනවා. නමුත් එච්චරකන් අපි අපමාව තේරුම් ගන්න විතරක් තිබුණා අපිට ඇති. අයනු සද්දයක් ආවා කණි ඉවර වුණා. අල්මයිනු සද්දයක් ආවා ඒකත් ඉවර වුණා. මායනු සද්දයක් ආවා ඒකත් ඉවර වුණා. තුන් වතාවකට. එහෙනම් අයනු සද්දය හැනොට තිබිච්ච කණි රූප කලාප වෙනස් වෙලා ගියා. අල්මයිනු සද්දේ එනකොට. ඒ අයනු සද්දෙත් ගෙවිලා ගියා. ඒක අතීතයේ මතක සටහනට ගියා. අල්මයිනු සද්දය ආවා ගෙවිලා ගියා ඒකත් මතක සටහනේ. මායනු සද්දය ආවා ගෙවිලා ගියා ඒකත් මතක සටහනේ. කියා ඉවරයි. අනේ ගිය මතක සටහන මනසින් ඉසිකාර කළා ඉතින් පදයක් හදා ගන්නවා මනසින්. අද අම්මා කියලා කිව්වා කියලා කියනවා. කන් තමයි ඇහුනේ කියනවා. විමර්ශනය කළා පුරුදු කෙනා මේක යථාර්ථය දැනගත්තාද? අම්මා කියලා කනින් අහන්න බෑ. ශබ්ද මාත්‍රයක් ආවා ගියා. ආවා ගියා. අන්න මතක සටහනින් තමයි ගත්තේ. ඒ වගේම ශබ්ද රූප. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. අන්න රූප හැදෙන හැටි. අන්න ඒකයි. ඔව් දැන් කලින් උතේනවා. ශබ්ද රූප කිව්වේ වල. ගන්ධ රූප, ගාන නාහින් දෙනවා. රස රූප, නෑ රූ කියන්නේ ක්‍රියාත්මක වෙන ක්‍රියා භ්‍රමණය වෙන චක්‍රයක් නිසා ඔප්නැංග වෙන්නේ රූ ඔප් වෙනවා රූප. රූ ඔප්නැංග වෙන නිසා රූප කියනවා. රූ කියන්නේ මේ භ්‍රමණ චක්‍ර ටික. එනවා යනවා එනවා යනවා එනවා යනවා මේ චක්‍ර ටික ක්‍රියාත්මක වෙනවා. ගිය ගියක නාම ගෝත්‍රදී. දැන් ගිය ටික මොකද කරන්නේ? රූ රූම් රූම් කියන වචනයක් අපි කියන්නේ භ්‍රමණ වෙන ආකාරයේ. අනේ භ්‍රමණයෙන් ගිය ටික ඔප්නංගව ගත්තේ කොහොමද? රූ ඔප්නංග නිසා රූප කියන මෙන්න වචන නිරුක්තිය. ඉතින් ඕකනේ අරගෙන මේ රූප විග්‍රහ කරන්න ගිහිල්ලා අටුවාවල් විග්‍රහයට යනකොට යන්නේ ලුජ්ජති පලුජ්ජතිදී ලෝකෝ දැන් ලෝකේ ගැන කියනකොට ඉතින් අර මේ එක එක විදිහට ඒවයි ගන්නවා රූපයන් අරගන්නකොට රූප උපලං වෙන නිසා රූප කියන එක ගත්තොත් විග්‍රහ කරගත්තොත් හරියට ඒකේ නිරුක්තිය එනවා ඒක තමයි අර්ථය වැටෙන්නේ අර රූප කියන එක හැදෙන්නේ ඔන්න ඔහොමයි ඕවෙන් ගොඩකට කියනවා රූප ස්කන්ධය ওই ස්කන්ධයේ ප්‍රමාණය අපිට වයින්ද බෑ අනාදීයට පලන් අයිති මතක් කරගන්න බැරි කමයි තියෙන්නේ මතක් කළොත් තව ඇතල මතක් කළොත් තව ඇතල කොච්චර මතක් කරලා තියෙනවා අපිට පංචස්කන්ධයේ සීමාව ප්‍රමාණය කියන්න බෑ. වේදනා ස්කන්ධයත් ඔය වගේමයි. දැනීම. සැප වශයෙන් විඳ මතකයි. ගිවිලා ඉවරයි. මතක් කරලා මතක් කරගන්න. මොහතක මතකය තමයි මොහතක අතීත මතකය තමයි සැප වේදනා කියන්නේ. ඇති අනේ එකයි. ඒක මාත් ඒක දිත්තේව දිත්ත මත්තා. දැකීම දැකීම පමණයි කියලා මේක තෝරන්නේ. දැකීම දැකීම මාත්‍රයයි. ඒකයි ඉතුරු වෙලා නැහැ. දර්ශන මාත්‍රයයි දැකීම කියන්නේ. ශ්‍රවණ මාත්‍රයයි සුතේව සුත මත්තා. මුත්තේව මුත්ත මත්තා. දැනීම දැනීම මාත්‍රයයි. එහෙනම් මේ පංචේන්ද්‍රියේ මාත්‍රයයි දකින්න පුළුවන්. මාත්‍රේ ගෝචර කරගන්න බෑ මනසර එක මාත්‍රයක්. එක මාත්‍රයක් නෙමෙයි. මාත්‍ර කෝටි ප්‍රකෝටිය සම්පින්ඩණය කරත් අපේ මනසට වැටෙන්නේ මේ ප්‍රිය විතරේ ඉන්නේ. දැන් ඔප්පු කරාම කාරණයක් කියන්න. තත්පරයකින් 100න් එහෙකම් හෝ 200න් එහෙකීදී හෝ විවෘත වෙලා වැහෙන කාචය තුලින් අපි කැමරාවකින් ෆොටෝ ගන්නවා. දැන් මේ තත්පරෙන් 100න් හෝ 200න් හෝ 1000න් එකකදී හරි. ඇරිලා වැහෙන කාචයේදී අර විවරයේ තුලින් ආපු දර්ශනේ ෆොටෝ එකේ වැදිනා ලස්සනට. ඔව්. නමුත් අපි අර ඒ කාචයකින් ඇහෙන් බලාගෙන 100න් එක නෙමෙයි තත්පරෙන් 15න් එකකින්වත් ඇරලා වැහුවොත් එහෙම අපිට දැනෙනවද දැක්කේ මොකක්ද කියන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ. ඒතොර ඔය වෙලාවට තත්පරයට කෝටි ලක්ෂ ගාණක් චිත්තක්ෂණ හටගෙන ගිහින් ඉවරයි. අන්න ඒකයි කියන්නේ. ඒ කියන්නේ මනස හැම වෙලෙම රැවටෙනවා. මනස ගෝචර කරගන්න බෑ අති සියුම් මොහොත දකින්න. මෙන්න මේ නිසා තමයි මනස රැවටලා හිටන් ළඟ ආසන්න මතක සටහන ඇති දෙයක් හැටියට මනසෙන් ගන්නවා. මෙන්න ආත්ම දෘෂ්ටිය. ආත්මය වාසිය ඇති දෙයක් හැටියට දකිනවා. අන්න ඒ මොහොතේ දර්ශන මාත්‍රිය බව දකින්න නැතුව නුවණින් දැකිය යුත්තේ. ඒකෙන් හැදෙන ආකාරය වැල දකින්න නැතුව. අපි අර වැල එකක් හැටියට දකිනවා. පුරුකෙන් පුරුක අමුණ අමුණ දන්වැල පුරුකෙන් පුරුක පස්සට දාලා පස්ස බැලුවාම ඇමෙච්ච පුරුට් ටිකෙන් දන්වැලක් පේනවා. දැන් අපි දන්වැලක් දැක්කා කියනවා. දන්වැලක් හැදුවේ නේ. පුරු කැමිනීම ක්‍රියාත්මක කළා. පුරු කැමිනීමේ ක්‍රියාවලිය සිද්ධ කළා මිස දන්වැල් හැදුවේ නෑ. දන්වැලක් දැක්කා. දැකලා කියන්නේ මේ දන්වැල මම හැදුවේ. කියන්න පුළුවන්. හැදුවේ පුරුකෙන් පුරු කැමිනීම ක්‍රියාවලියක් විතරයි. ක්‍රියාවලියෙන් දන්වැල දකින්න බෑ. ක්‍රියාවලිය තුල ගෙවිලා ගිය පසුතලයේ පතර ගිය හරියි. ආපහු බලනකොට ක්‍රියාවලියෙන් ගොඩ නැගිච්ච ධර්මවල පේනවා. මෙන්න මේ වගේ. ක්‍රියා මාත්‍ර වල දර්ශන ක්‍රියා මාත්‍ර රැයනකින්. ආපහු බලනකොට ඒ රැයනෙන් හැදිච්ච අර දඟ පුරුකෙන් පුරුක ක්‍රියාවලියෙන් ධම්මවල පේනවා වගේ. රැයනෙන් පිච්ච සටහන් තමයි රූප නම් ආගත දර්ශන රූප. ඔව්. අන්න ඒකයි. ඔව් ඒ මන ඒක තමයි කියන්නේ මනෝ ඔකට කියන්නේ මනෝ ద్వාරයෙන් යන්නේ මනෝ මේ අර මනෝ මනෝ විඥාන ස්කන්ධයට අන්න මේ විඥාන ස්කන්ධේ විඥාන ස්කන්ධය අතර සීමිතයි. අතීත අනාගත වර්තමාන තුන් කාලෙමයි තියෙන්නේ. විඥානයේ එකක් විඥාන ස්කන්ධයේ තව එකක්. රූප මාත්‍රයේ එකක්. රූප ස්කන්ධයේ තව එකක්. මෙන්න මේ රූප ස්කන්ධ වේදනා ස්කන්ධ කියන ඒවා නාම ගෝතරොටයි අයි. නාම ගොත්තන් නජීරති. ඔක දිරන්නේ. එහෙනම් යම් කෙනෙක් කියනවනම් හටගත් සියල්ල විනාශ වෙනවා කිය. බොරු නේද? අර යංකින්චේ සමුදේ ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මා කියන මේක තෝරන්න ගිහිල්ලා. යන් ධර්මයක් හටගත්තේද ඒ සියල්ල නැති වෙන සුළු කියලා තෝරනවා සිංහල. ඔය යමක් හටගත්තා නම් ඒක නැති වෙන සුළු යංකින්චේ සමුදේ ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. සෝතාපන්න බුද්ධිරයාගේ දර්ශනය ගැන තෝරනවා ওই විදිහට. නෑ ඒක පස්සේ විග්‍රහ කරගමු පොඩ්ඩක් මේක. ඇරලා දැන් උතනින් නැති වෙන සුළුයි කියන එක නේ නැති වෙන සුළුයි කියන එක බොරු වෙන සරක් මම ඔය කිව්වේ. එහෙනම් අපේ මතක සටහන් හටගත් ඒවා. තේරුණාද? ඔව්. ආ යලි මතක් කරන්නේ ඒකින්නේ. එනතර නාම ගොත්තා නජීරති. ඒ දිරන්නේ නැහැ කියලා දේශනා කරා. නාම ගෝත්‍ර වශයෙන් පෙන්වන්නේ මතක සටහන් වල බවපු කරලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. එහෙනම් නාම ගෝත්‍ර කිව්ව හටගත් ඒවා නා. හටගත් සියල්ල විනාශ වෙනවා කිව්වා නම් එහෙම කොහොමද මතක් කරන්නේ? එහෙනම් හටගත් සියල්ල විනාශ වෙනවා කියන එක බොරු. ඔය පදේ පස්සේ තෝරා ගන්න. එහෙනම් මේ බොය හැදුනේ පංචස්කන්ධේ. දැන් අපිට වද දෙන්නේ පංචස්කන්ධේ නෙමෙයි. ඔය හටගත්ත ස්කන්ධ පොදි. නේද? දර්ශන පොදි, ශ්‍රවණ පොදි. ඒව තමයි මේ ඒකක වශයෙන් ගත්තේ ආත්ම දෘෂ්ටියෙන්. දැන් මම මෙහෙම එකක් දැක්කා. මෙහෙම පදයක් ඇහුවා. අන්න ආත්ම දෘෂ්ටියෙන් බැහැ ගන්නවා අර සම්පීඩන එකක් වශයෙන්. මෙන්න මේකට කියනවා ආත්ම දෘෂ්ටියෙන් ගන්නවා කියලා. ආත්ම දෘෂ්ටිය කියන්නේ ඕක නොදැකීමේ මුලාව. ඒ මුලාව නිසා නිගමනය කරනවා මේ සම්පින්දනය එකක් එකක් හැටියෙද. පෙනීමක් තිබුණා. මම කෙනෙක් දැක්කා. මම මෙහෙම පදයක් ඇහුවා, සින්දුවක් ඇහුවා. ඉතින් මම මෙහෙම සුවඳක් දැනුණා. මේ සම්පින්දනයන් ඒකී වශයෙන් අරගෙන අපි ඕවේ හිත බැඳ ගන්නවා ආස්වාදයේද. අනේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තියෙන මාත්‍රවල නෙමෙයි. අපි විසින් ගොඩනගාගත්ත සම්පින්දනයන්ගේ. අන්න ගොඩනගාගත්ත ඒවා. ඔය ස්කන්ධ උනේ. ඔන්න රූපස්කන්ධ පද්ධතිය වලට තමයි. අපි මේ ආශා කරන්නේ. එන ඒ රූපස්කන්ධ පද්ධතිය මනසෙන් මතක් කරලා ගොඩනගාගත මතක රැහනක් නිසා. පවතින එකක් නෙවෙයි දැන්. නැවත මතක රැහන් වලට අපි ආසා කරන්නේ. මතක සම්පින්ඩනයක්. ඔන්න ගැඹුරු පැත්ත. එහෙනම් දැන් මේ මතක සටහන් ගෙවිලා ඉවර වෙච්චා. අපිට මොකද අල්ලගන්න හම්බුනේ? මේක මෙසේ පවතිවා කිව්වොත් පවතින්නේ අතීතයේ කාලයත් එක්ක අතීතයට යනවා. අද දැක්කද හෙට බලනකොට ඊයේ දැක්කා කියනවා. දවස් දෙක පෙර ඉදා දැක්කේ කියනවා. පෙරේද ඇහුවේ කියනවා. දැන් මොකද යන්නේ? කාලයක් සමග යනවා. නවතින්නේ ඉවර වෙන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ. දැන් මතක් කළොත් දැන් මතක් කරපු සිටින්නේ සතහනින් දැන් ගන්න. ඔව් අලුත් අරක අරක පල්ලේ ගියා ගියාමයි. ඒක අරමුණු කරන්න පුළුවන් අතීතය ආවර්ජනය කරන්න පුළුවන් නුවණින්. ඒක අතීතය ආවර්ජනය කරන්න පුළුවන් කේ තමයි මානසිකත්වය කියන්නේ. අතීතය ආවර්ජන කරලා ඒක ගන්න බෑ මෙතෙන්ට. ඒ අනුසාරයෙන් මෙතන બ્લોක් එකක් ආයේ නව બ્લોක් එකක් ගහ ගන්නවා. අන්න ඒකයි. ඉතින් ඔව් නව නිර්මාණය හදා ගන්නවා. ඒ නව නිර්මාණය හදාන්නේ එදා මට අද වාගේ මතකයි කියනවා. එදා සුවඳ මට දැනුත් මතකයි. ආ මතකයි කියලා ගොඩනගන්නේ දැන් ගොඩ නගා ගන්න එක. අතීතයේ වුණේ ඒක තාම ගෝත්‍රයේ තිබුණ එක සටහන් කරගන්න අරමුණු කරගත්තා විතරයි. මනසෙන් අරමුණු කරලා දැන් එක ගොඩ නගා ගත්තා. අන්න දැන් ගොඩ නගා ගන්න එකෙන් තුනේ තමයි අතීත මතකේ දැම්ම දැයිනවා කියන්නේ. අතීත මතකේ ගියා ගියාමයි. හැබැයි ගිය එකත් අපි දන්නවා. මේ ඊයේනේ මම ඒක දැක්කේ. ඒක මට දැන් මතකයි. අනාගතයත් ඒ වගේ. ආව නැති එකක් මතක් කළ හැකි ගුණ නැగిලා තියෙනවා. අනාගත සතහන ගොඩනගාගෙන අපි ඉන්නේ. මනෝ සතහන, නාම ගෝත්‍ර සතහන ගොඩනැගිලා. ගොඩනගාගත නාම ගෝත්‍ර සතහන වටා තමයි පරිසරය ගොඩනැගෙන්නේ. හදන පරිසරය, භෞතික පරිසරය. අන්න ඒ නිසා ගොඩනගාගත සතහන දැකලා තමයි අනාගතයේ මෙහෙම එකක් වෙනවා කියලා කියන්නේ. සාර අසංගේ කල්ප ලක්ෂයේදී ඉස්සෙල්ලා කිව්වා. ගොඩනැගිලා තියෙන පරිසරය දැකලා. මින් මතු සාර අසංගේ කල්ප ලක්ෂයට මැද්දෙහි ඔබ ගෞතම නමින් මෙන්න මෙහෙම බුදු වෙනවා. ඔබට අසතුණති බෝධි උසේ රුසේ වෙනවා. එතකොට සුජාතා කියන මුලදීම අර විදිහට මහා මායානන් දේවියා සුද්ධෝදන රජ කෙනෙක් අවපිය වෙනවා. ඒ ඔයිදී විග්‍රහය දුන්නා. විවරණය දෙනකොට. ඒතර ඒවා පරාතක ආසංගේ කල්ප ලක්ෂයක් මැත්තේ තව ඒ අනාගතයක තියෙන. මතු අනාගතේ කොච්චර කාලෙද? කොයි කොයි ගොඩ නැගිලා. නෝ ගොඩ නැගුණ නැත්නම් මොකේද කිව්වේ? සටහන ගොඩ නැගිලා විලා නාම ගෝත්‍රේ. එය ගොඩනැගිච්ච නාම ගෝත්‍රයේ වටා සකස් වෙන්නා වූ ලෝකයක් හැදීගෙන යනවා මිසක් නිකන් හැදෙන්නේ නැහැ ලෝකෙ. මෙන්න මේ නිසා අනාගතය කියන්නේ ওই ක්‍රමයටයි. ඔව් නාම ගෝත්‍රයක් ඉස්සෙල්ලා ගොඩනැගෙන්න ඕනේ. අනාගතය අනාගත කාලයට අපේ අපේ හැම කෙනෙක් ගොඩනැගිලා තියෙන්නේ. ඒ තුල ගියොත් අපිට යන්න වෙන්නේ ඒ තුලයි. හැබැයි ගොඩනැගෙන නාම ගෝත්‍රයේ අපිට සකස් කරගන්න පුළුවන් දැන් තියෙන මේ පරිසරය වෙනස් කරගන්න පුළුවන්. අන්න ඒකයි වෙනස තියෙන්නේ. දැන් ගොඩ නැගිලා තියෙන එක දැන් අපි වෙනස් නොකරන්නේ. යන්න වෙච්ච ගොඩ නැගිච්ච එක දැන් හැදිලාමයි තියෙන්නේ. නමුත් අපේ තියෙන සංඛාර ගොඩ නැගීම නිසා අනාගත නාම ගෝත්‍රයේට කැටි එකතු වෙනවා. තියෙනවා ගෙවෙනවා. හැඩ ගැහෙනවා. හැබැයි ගෙවුපු එක කරන්න දෙයක් නැහැ. ගෙවෙ ගෙවලා ඉවර වෙච්ච එක. අන්න ඒකයි. ආ පංචස්කන්ධයේ සියලුම ස්කන්ධ පහට අනාගත කැලිත් ඔක්කොමයි. ඉතින් අනාගත වේදනා ස්කන්ධයකුත් තියෙනවා. අනාගත සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධයකුත් තියෙනවා. අනාගත විඥාන ස්කන්ධයකුත් තියෙනවා. පංචස්කන්ධයේ තියෙන අනාගතය. අනන්ත අප්‍රමාණ අනාගතයකට. ටිකක් එහෙම නෙමෙයි. නිවන් දැකලා. ඔව් නිවන් දැක්කාට පස්සේ මොකද යන්නේ? අපි දකින්න ඕන දැනක් ඔය කියන්නේ. පංචස්කන්ධය නම් නිවන් දකින්නේ පංචස්කන්ධේ නාම ගොත්තන් නැජීරති. මොකද දිගන්නෙත් නෑ. එහෙනම් මොකද්ද අපිට අයින් කරන්න කිව්වේ? ඔය පංචස්කන්ධය පිළිබඳ උපාදානය කරමු නිසා තමයි සම්පින්ඩණයන් එකක් වශයෙන් පොඩි ගත්තේ. ඒ නිසා තමයි අපි මම දැක්ක එකක් දැක්කා. අහපු එකක් මතකයි. අන්න උපාදානස්කන්ධය. උපාදාන කියන්නේ මෙයා ඔක්කොම එකතු කරලා ලං කරලා බැඳලා බලනවා ගුලි කරලා උපාදාන කරලා. එහෙනම් පංච උපාදානස්කන්ධයත් අපිට අයින් කරන්න බැරි අරිහත්ත්වයටපත් වුණා. අරිහත්ත්වයටපත් වුණා කියන්නේ ඔන්න ඔය උපාදානස්කන්ධයන් පිළිබඳව ප්‍රියයි මනාපයි යහපතයි කියලා හෝ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් යුත් වෙලා. ඒකට මුල වෙන්නේ චන්දරාගයෙන් බැඳෙනවා ඉතින්ලා. ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය අපි ගොඩනගාගත්ත උපාදානස්කන්ධ පොඩි වලට අපි ඇති කරගන්න චන්දරාගය. මෙන්න මේ චන්දරාගය නිසා අපි අත්හැරින්න බැරුව එක ඇවිලා ඉන්නවා. ඒ හැන් අත්හරින්නේ. යම් දවසක මෙන්න මේ චන්දරාගය අත්හැරියට පස්සේ රෑනත් එක්ක තියෙන සම්බන්ධය ඉවරයි. රෑන සම්බන්ධ වෙනකන් අපි ගොඩනැගි ගොඩනැගි අර නිර්මිත කරගත්ත පංච අනාගත පංචස්කන්ධය තුල අපි යනවා. යන්නේ මොකක් නිසාද මේ චන්දරාගය නිසා. යථාර්ථයේ දැකලා චන්දරාගය අත්හැරියනම් ගමන ඉවරයි. පංචස්කන්ධය ඉවරයි. චන්දරාගය. චන්දරාගය ඉවරයි. චන්දරාගය නිසා පංචස්කන්ධ රෑන තුල ක්‍රියාත්මක වීම ඉවරයි. ඒක අත්දැකීම ඉවරයි. හිතත් නැහැ ගතත් නැහැ. හිතගත නැති වුණාට නිවන් දැක්ක කෙනාට අති තදායතනක් ඒ ආයතනයක් තියෙනවා කියලා පෙන්නනවා. නෑ කිව්වෙත් නෑ. තියෙනවා කියන්නත් බෑ. මොකද? ඇත නැත කියන දෙකෙන් ගන්න බෑ යථාර්ථය. ඇත යන අන්තයේක නැත යන අන්තයේක මේ අන්ත දෙක තියෙන ලෞකිකත්වය කතා කරන්නේ. දැන් මේ දෙක අහක් කරලාට පස්සේ ඇත කියලා කිව්වොත් කොහෙද තියෙන්නේ? ප්‍රශ්න කරනවා. නාම ගෝත්‍රේ කොහෙද තියෙන්නේ? හීන ලෝකෙ කොහෙද තියෙන්නේ කියලා අපි ගහනවා. කොහෙ කියන්නේ? මහ ලෝකයක්ම වෙනවා හීනේ. අපි අහනවා කොහෙද තිබුණේ ඕක? අපි ඊනේ දැකේ නැද්ද? දැක්කා. කොහෙද තිබුණේ? කොහේ කියන්නද? තිබිට නැහැ කියන්න බෑ. තිබුණාද කොහෙවත්? ඔව් කියන්න බෑ නෑ කියන්නත් බෑ. මෙන්න දැකේ මොකද්ද? අන්න ඇත නැත දෙකෙන් උත්තර දෙන්න බැරි තරම් සියුම් තැන. නිසා ඒක එහෙම ගන්න නැතුව ඇත නැත දෙකටපත් වෙන්නේ මේ අපි හදාගෙන යන මේ ගතයි හිතයි දෙක. ගතහිත නිර්මාණය කරන නිසා මේ ඇත නැත දෙකක් ලෝකෙ බිහි වෙන්නේ. ඔන්න ඇත නැත බිහි කරන්නා වූ පැවැත්ම චන්දරාගය නිසා බිහි කරන්නේ. චන්දරාගය බිහි කරන්නේ මේක හොඳයි කියන නිගමනයේ නිසා. ওই නිගමනය ඇතැල්ලා ගියා චන්දරාගයෙන් ගැලවිලා ගියට පස්සේ චන්දරාගය නැත්නම් මදු හට ගන්නා වූ ක්‍රියාවලිය එක සම්බන්ධ ඉවරයි. කෑන තියෙනවා. තිබිච්ච නිසා ලෝතුරා බුදුරන් වහන්සේ නමකුත් මට ඉස්සෙල්ලා බුදුරන් වහන්සේ නම කියලා කාසේව නමින් කකුතම් නමින් කෝණාගම නමින් ඒගොල්ලෝ මෙහෙම තැනකයි බුදු වුණේ. මොකෙන්ද ගත්තේ? අර කෑන තිබිච්ච හින්දායි. රෑන තුල අන්න රෑන තුල ක්‍රියාත්මක වෙන පුද්ගලත්වයේ ඉවරයි. ගතයි හිතයි ඉවරයි. හැබැයි තවත් ගතක් හිතක් තිබිච්ච ඉවර කරමු නැති කෙනෙකුට පුළුවන් ඒ රෑන අල්ලන්න. අල්ලපුවාම කීය හැකි මෙන්න මෙහෙම කෙනෙක්. හැබැයි මේ පුද්ගලයා අපිට සාමාන්‍ය රහතන් වහන්සේ තමයි. මේ පුද්ගලයා මෙතෙන්ටපත් නොවුණා නම් අනාගතේ මෙන්න මෙහෙම එකකට යන්න ඉඩ තිබුණා. අඟුලිමාල බැරි වෙලා රහත් නොවුණා නම් ඒකාන්තයෙන් අපාගත වෙන්න ඉඩ තියෙනවා. කෑන හැදිලා තිබුණා. එහෙනම් කියන්න පුළුවන්. නමුත් අරිහතේටපත් වෙච්ච නිසා ගමන කෙලවුණා සම්බන්ධ ඉවර වුණා. ගතක් හිතක් නැහැ. අපාගත වෙලා දුක වීම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් රැණ තියෙනවා තව. අනාගතේ නැහැ අතීතයක තියෙනවා. නේ අනාගතයත් හැදිච්ච රැණ තියෙනවා. ඒ හැදිච්ච රැණ තියෙන නිසා බුදුරයන් වහන්සේ ගැහුවා නම් ස්වාමීනි මේ අඟුලිමාල අරිහතේටපත් නොවුණා නම් අනාගත භව රටාව කොහොමද යන්නේ? උන්වහන්සේ එන දේශනා කරනවා කියන එකට එනම් මෙන්න මෙහිමයි යන්නේ. ඒ රැණ දැකලාමයි කියන්නේ. දැන් ওই රැණ නැති වෙන්නේ. හැබැයි ඒක ඇත නැත දෙකට දාන්න බෑ. මොකද ඒ தත්යන් තියෙන්නේ මේ පංචේන්ද්‍රිය ගෝචර හරියට ගෝචරන හරියට මනුස්සයා තුල තියෙන්නේ. ලෝකේ තියෙන ඒවා තමයි කතා කරන්න ඕනේ. ලෝකේ ඇත නැත විද්‍යාමාන වෙන්නේ මේ භෞතිකත්වයේ තුල. මිනිහට තියෙන தත්යන් තියෙන්නේ මේ භෞතික தත්යන් විතරයි. ලෝකෝත්තර ධර්මයේ ඥානියට ගැළපෙන එකක් අර සිවුම්ටන් ගැළපෙන්නේ ලෝකෝත්තර නුවණත් එක්කලා. ඒ නාම ගෝත්‍ර පැත්ත වෙයි. ආතනවාසල අනාගත නාම ගෝත්‍ර සාස්ත්‍රණය නෑ අනාගත නාම ගෝත්‍රවල තියෙන මෙහෙම දෙයක්. චන්දරාගේ චන්දරාගේ දුරු කළොත් දැන් මෙහෙමයි. පංචස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළ යම් චන්දරාගයක් ඇද ඒ උපාදානයයි. අන්නේ උපාදානයේ අවිද්‍යාවෙන් හටගන්න එක. ඒකයි නිරෝධකේ අරිහතුන් වහන්සේ. ඒසා උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස පාසා නිරුද්ධಂತಿ. අන්න ඒතර උන්වහන්සේ අනාගත භවයේ හේතු වෙන දුක් දෝමනස් නැති කරන පැත්තයි කලේ දැන් දැන් ඉඳලා. ස උපතිශේෂයිතාව. උපාදාන කොටසක් ඉතුරුයි. හැබැයි ඉතුරුලා තියෙන උපාදාන කොටේ තමයි උන්වහන්සේ මෙලෝ හරිය හිතන්නේ. හැබැයි චන්දරාගයට අයිති නැති නිසා මේ මෙලෝ ඉතුරුලා තියෙන උපාදානයේ මේ සසර ගමනේ අන්තිම කෙරවලට ගිහිල්ලා නැ මේ මේ කයේ අන්තිම කෙරවල පිරිනවම් පාන මොහොත වෙනකම්. ඒකෙන් ක්‍රියාත්මක කරන හරිය ක්‍රියාත්මක කරනවා. ඒ මතක සටහන් තියෙනවා. කල යුතු මතකයට එනවා. දැන් අද බින්ද පාත වඩින්න ඕන. කොයි පැත්තටද වඩින්නේ? උන්වහන්සේට හිතන්න පුළුවන්. මම අද වඩිනවා අහවල් නුවර පැත්තට. ඊ අර පැත්තට ගියා. දැන් ඒ දෙකම මතකයි. මොකෙන්ද ගත්තේ? උපාදාන ස්කන්ධය ඇල්ලුවා. ඒක තියෙනවා. සෝ උපදිසේසයි කිව්වේ ඒකයි. ඔව් නාම ගෝත්‍රය ඇති වෙනවා. නාම ගෝත්‍රය ඇති වෙනවා චන්දරාගය වැදිලා නැහැ. ඒ චන්දරාගයෙන් බැඳුනොත් තමයි චුතියෙන් පස්සේ නැවත පටිසන්ධියක් හදන්නේ. මේ පටිසන්ධිය හදන්න විදියක් නැහැ. චන්දරාගය නේ. චුතියෙන් එහාට නවතින එකයි. නැවත පරිසන්ධිය හදනක් තියෙන යථාභූතයෙන් ඒක වෙයි ඉවර වෙලා. සාමුලින් සමුච්ඡේද ප්‍රහාණයි. එතකොට උපාදානීය පිළිබඳ චන්දරාගය යන යමක ඒ උපාදානය කිව්ව එකයි නිරෝධ කළේ. එහෙනම් පංච උපාදානීය නෙමෙයි නිරෝධ කළේ. උපාදානීය පිළිබඳ චන්දරාගය. යන්නේ ඒක නිරෝධ කරපුවාම මතු භාවයට යන හරිය ඉවර වුණා. ඉතුරු උපාදානයේ හේස නිසා කියව සෝපදි හේසයි කියලා. මමත්වයේ පවත්වාගෙන යන්නේ මම මම කියන පෙර භවෙන් අපි විපාක ස්කන්ධේ මැරෙනකම් පවත්තන්න ඕනේ මේක නාවන්න ඕනේ කවන්න ඕනේ බල පුත්‍රා කරන්න ඕනේ ඉස්තන දැනගන්න ඕනේ ඒව අමතක කරන්න අවශ්‍ය නැහැ. ඒව ගැන මතක් කළා කියලා සසර ගමනට හේතු වෙන්නේ. දැන් උඹ දිනේ කෝක දන්නේ නැතුව. හිතනවා නම් කියනවා නම් කරනවා නම් සංකාර ගුණ නැගින සසර ගමනට හේතු වෙනවා කියලා වැරදි ආකල්පයක් ගන්නවා. මෙන්න මේක මම මුලාවක්. අන්න ඒකයි. ඔව් හිතනවා නම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර එනවා කියනවා. හිතනවා නම් කාය කාර එනවා. කාය කාර. හිත මේ ක්‍රියා කරනවා නම් කාය කාරය එනවා. කතා කරනවා නම් වචී කාරය එනවා. හිතනවා නම් මනෝ කාරය එනවා. චන්ද රාගයේ සමග බැඳිලා හිතනවා නම් මනෝ සංකාරය එනවා. චන්ද රාගයේ හැම බැඳිලා කියනවා නම් වචී සංකාරය එනවා. චන්ද සාගයේ හැම බැඳිලා කරනවා නම් කාය සංකාරය එනවා. එහෙනම් සංකාරයි කාරයි තෝරා ගන්න ඕනේ. අන්න සං දුරු කරලා දාලා ඉවරයි උන්වහන්සේ. අන්න අවිද්‍යාව දුරු කරපුවාම සං ඉවරයි. ඉතුරු වෙන්නේ කාරින්ද කාරහිත් වල ක්‍රියාහිත් කියනවා. කාර වෙන්නේ. ඔව් කාර වලින් පහළ වෙන්නේ නැහැ. සංකාර වලින් විඥාන පහළ වෙන්නේ. ඒකෙත් තියෙනවා දෙක. අවිද්‍යාපත්‍යයෙන් එන සංකාරය දුරු කරන්න. කුසල මූලපත්‍ය සංකාරය කියන එක තියෙනවා. සියලු සංකාර දුරු කරලා නැහැ. සංකාරය කියන අන්තික අවිද්‍යාව නෙමෙයි. අන්න හරි. කුසල මූලපත්‍ය සංකාරය කියලා ක්‍රමයක් තියෙනවා. අන්න නෑ පුඤ්ඤාවි සංකාර දෙකම තියෙන අවිද්‍යාවේ. අවිද්‍යාපත්‍ය සංකාර තෝරන්න ගිහිලත් පේනවා. පුඤ්ඤාවි සංකාරෝ, අවිඤ්ඤාවි සංකාරෝ, ආනිඤ්ඤාවි සංකාරෝ අයං උච්චති මේ මේ සංඛාරා. අවිද්‍යාපත්‍ය සංඛාරා. දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පුඤ්ඤාපි සංඛාරය අතර ගන්නවා. අපුඤ්ඤාපි සංඛාරය අතර ගන්නවා. ආනිඤ්ඤාපි සංඛාරය අතර ගන්නවා. කුසල මූලපත්‍ය සංඛාරා කියලා හට ගන්නවා ආර්ය මාර්ගයේ. ආර්ය මාර්ගයේ වැද්ද සංඛාරය ඒක. ඒක ගිහිලා කෙලවර වෙන්නේ නැහැ කවදාවත් දුක්ඛ ස්කන්ධයට වැටලා. ඒව මේති සම් ධම්මාන සමුදය හෝති. ඒ කෙලවර වෙන්නේ එහෙමයි. දැන් ඒකේ වේදනාපත්‍ය අවිද්‍යා කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා ඉන්නේ වේදනාපත්‍ය පසාදෝ ප්‍රසාදේ පසාදපත්‍ය අදිමෝකෝ උපාදානියත් අදිමෝකපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ ඒ ජාතිය ජරාවට මරණයටපත් වෙනවා ඒව මේ දේශන් ධම්මාන සමුදය හෝති මේ ධර්මයේ ධර්මයේ පහළ වීම වෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා හරගත්තොත් යන්නේ ඕම නෙවෙයි. තණ්හා ඔව්. අවිද්‍යාව කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපා නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස පත්‍ය වේදනා වේදනා පත්‍ය පසාදෝ ප්‍රහාදී කියන්නේ චිත්ත ප්‍රහාදී. ඒ වින්දනේ නිරාමිෂ වින්දනේ. තණ්හාය තියෙනවා. දැන් වේ තණ්හාවෙන් තණ්හා වෙනවා. තණ්හා කියන්නේ ඒකයි. වශයෙන් නිරුක්තිය. ඔව් තණ්හා වෙනවා. යම් තැනක හා වුණාම කියනවා තණ්හා වුණා. උපාදාන කියන්නේ ආසන්නයට ඇදෙනවා. තණ්හා උපාදානකේ අර්ථය ඒකයි. අද ප්‍රසාදෝ. ප්‍රසාදියාකට ගන්නවා. ඔව්. ඊළඟට ප්‍රීතියෙන් හරගන්න පැහැපත් බව. චිත චිත ප්‍රබෝධය මතුවෙනවා. පසාදපත්‍ය අදිමෝක්කෝ ඒක මුදුන්පත් වෙනවා. බුදුන් පතිරදි මොක්ෂ කියන්නේ. මුඛ්‍යාර්ථය කරලා ළඟා වෙනවා. එහෙනම් බුදුන්පත් කරගන්නවා. මොකද බුදුන්පත් කරගන්නේ? රාගක්ෂේ, දේශක්ෂේ, මෝහක්ෂේ බුදුන්පත් කරගන්නවා. අල්ලගත් එකක් නෑ ඒක. ඒක ඇති වෙන්නේ ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ ಜಾති හතරයි බුදුපත් කරගන්න. ওই ಜಾති හතර තමයි පහල කරන්නේ අදිමොක්කපත්ත්‍ය භව භවපත්ත්‍ය ಜಾති කියලා. අන්න මුදුන්පත් කරගත්තෙන් හටගන්න බවක් ඇත්නම් භික්ෂූ භව එක භික්ෂුණී භව එක උපාසක භව එක උපාසිකා භව. භවපත්‍ය ಜಾති කියලා භික්ෂූ ಜಾතිය භික්ෂුණී ಜಾතිය උපාසක ಜಾතිය උපාසිකා ಜಾතික ಜಾති හතරක් පහළ වෙනවා. ඔය කුසල මූලපත්‍ය සංඛාරා කියලා ඔය. ඒ ಜಾති මෞකසෙන් පහළ වෙන ಜಾති නෙමෙයි ප්‍රවෘත්ති ಜಾති. අර පටිසන්ධි ಜಾති කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියනවා. ප්‍රවෘත්ති කියන්නේ මේ පැවැත්ම තුල හටගන්න ඒ ඒ අවස්ථාවන්. ඒ සම්මත මේ අරහත් හේතුන පටිසම්පාරේ කියන්නේ පරිසම්පාද ක්‍රියාත්මක කුසල මූලපත්‍ය සංඛාරා. අවිජ්ජාපත්‍ය සංඛාරයකයි නිරෝධ කලී. සියලු සංඛාර නිරෝධ නැහැ. දැන් ඒක හොඳ ඔප්පු කරන තැන තමයි. නිරෝධ සමාපත්තියට සමාපන සමවන්. යම් රාතන් වහන්සේ නම නැවත නැවත එනකොට ලෝ විද්‍යාමානත්වයට එනකොට ඉස්සෙල්ලාම පහළ වෙන්නේ මොන සංඛාර දහන. ඒක කියන මනෝ සංඛාර. ඊළඟට මොන සංඛාර දහන. වචී සංඛාර. විතර්ක ਵਿਚාර එනවා. ඊට පස්සේ කාය සංකාර වෙනවා කියනවා. සියලු සංකාර නිරෝධ කළා තිබුණා මහරහතන් වහන්සේ නම. නිරෝධ සමාපatti කොහොමද දෙන්නේ? මොන සංකාරයද දෙන්නේ? එන්න දෙයක් නැහැ. එහෙනම් ඒ ආන් එකෙන් ඔප්පු වෙනවා. සියලු සංකාර අවිද්‍යාපත්‍ය සංඛාරා නෙමෙයි කියලා. එහෙනම් අපි මෙච්චර කාල අහලා තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පරිච්ඡසම්පාදයක් මිසක් අර අරිහතුන් වහන්සේට පහළින් සංඛාර මොන සංඛාරද කියලා ඔප්පු කරන්න කිව්වොත් එහෙම නෑ ඔප්පු කරන්නේ. අවිජ්ජා යත්තේව අතේස විරාග නිරෝධා සංකාර නිරෝධෝ එක්කම තේසියක් නැතුව විරාග නිරෝධයට පස්ස කළා ඉවරයි සංකාර නිරෝධ කළා විද්‍යා සංකාර කියන්නේ අන්න අවිජ්ජාපත්තෙන් හටගන්න සංකාරය නිරෝධ කළේ අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධා අවිද්‍යාවේ ශේෂයක් නැති විරාගයේ නිරෝධයෙන් සංකාර නිරෝධයක් කරන අන්න එකයි නිරෝධ කලේ දැන් සියලු සංකාර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නෙමෙයි ඔන්න ඕකයි මේ වටලවා ගත දෙන්නේ හැබැයි ඕකේ දෙවිලි පරිච්ඡේදම උපාදී ගන්න නම් විභංග ප්‍රකරණයේ පත්‍යාකාර විභංග කියන අභිධර්මයේ බලන්න ඕනේ. අභිධර්මයේ බලන්නේ නැතුව ඕක හොයාගන්න විදිහක් නැහැ. මොකද සූත්‍ර පිටකයේ තියෙන අවිජ්ජා පත්‍ය සංඛාරා කියන එක මිස කුසල මූල පත්‍ය සංඛාරා කියන එකක් නැහැ. අන්න ඒකයි කාරණේ. අන්න අභිධර්මයේ අයින් කරපු දාල කොහොමද උන උත්තර දෙන්නේ? ඉදාර හිර වෙනවා. නිවන් දකින්න බෑනේ දුවා. නිවන් දකින්න කොහොමද? යථාර්ථය අභිධර්මයේ හක් කරලා. මග හොයාගන්නේ කොහොමද? අපි යන්නේ කොතෙන්ද? කොහමද අනුගමනය කරන්නේ මොන මාර්ගද? මොන සංකාරියද අනුගමනය කරන්නේ? ලබන්න විදියක් නැහැ. කොහොමද ලබන්නේ? සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන් ද අනුතරමින් මේ ධර්මයේ වරද්දා ගත්තාම. සංකාර හඳුනාගත්තේ තු අපි වැටලිනවනේ. පටිච්චසමුප්පාදය විග්‍රහ කරගන්න එක විග්‍රහ කරලා දෙන්නේ. අන්න යෝ පටිච්චසමුප්පාදම් පස්සති, සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති. එහෙනම් යමේ පටිච්චසමුප්පාදය දකිද්දි හේ ධර්මයේ දකි. ධම්මයට පහළ වෙන්නේ ධම් දැක්කහම නේද? ධම්මචක්ක මුදපාදි වෙන්නේ කසෝවාගේ. එතෙන් අපි හිතා ඉන්නේ සෝවාන් කියලා. කොහොමද එන්නේ දෙන්නේ? එහෙනම් ඔය හරියට ධර්මයේ දැක නැතුව දකින්න දෙවේ. වෙන රටාව දකින්න දෙවේ. ඕක අපිට හිතන්න ගියාම අමාරුව. මේකේ ගැන පැටලෙන්නේ නැතුව අපි දෙන හැටියට ගියා නම් මේ වැඩක් නැති දා අතරින් වෙලෙ මිදිය යනවා කියලා අපි යන තැන ගිහිල්ලා ඉවරයි. ඕක විග්‍රහ කරන්න කියලා පටලවා ගත්තාම දහම් වරද්ද ගැනීමෙන් අපි ඉර වෙනවා. අන්න ඒ විලාසය අපිට එකක් එනවා. මොකද ධර්මයන්ගේ ආවරණයට වැටෙනවා. කර්මාවන ක්ලේශාන විපාකන උපාදා උපවාදාවන ආනාවිතික්‍රමාවන බුදුවන කැදෙනවා. අනුගතික්‍රමණය කරනවා. ඒ කියන්නේ ඉක්ම යවුවා. බුද්ධාඥාපාව නැති කරනවා. ඒතර අපිට ආවරණයක් එනවා. ඒක හරි බයන්නේ එකයි. අනික උපවාදයක්. බුදුරණන් වහන්සේ දේශනා කරපු දෙයක් ධර්මානුකූලයේ ධර්මානුකූල නෑ කිව්වොත් උපවාදයක්. උපවාදාවරණයකුත් නැගෙනවා. ඒක හරි බයන්නේ එකයි. ආවරණ වුණාට පස්සේ පේන්නේ. අනේ වෙහෙන්නේ. මේ වගේ යථාර්ථය අපි හරියට දැනගන්න ඕනේ. ඒක තමයි හරි ඇත්තකක් වීතන. එහෙනම් බුදුහන් වහන්සේම දේශනා කරනවා මෙහෙම දෙන. ඒක තැනක පෙන්නවා සූත්‍ර පිටකේ. ඉහාත්මේම පහළ වෙන මේ ಜಾති පහළ වෙන පටිච්ච සමුපාද කතාව දන්නේ නැත්නම් ඕකට නිවන් දකින්න බෑ කියලා. ඔක හරි වැදගත් දෙයක් උතන. අන්න මෙලෝ පහළ වෙන ಜಾති හටගන්න පටිච්ච සමුපාදයේ දකින්න බැරි නම්. යාර නිවන් දකින්න බෑ. මොකද හේතුව? මෙලෝ පහළ වෙන જાතිය අපි දකින්න ඕනේ. එතකොට තමයි අපි නිවන නිවන දකින්නේ දැන්. මරුණාට පස්සේ දකින්නේ නිවැරදි ප්‍රතිඵලය එතෙන්ට ගියාම. ඒක අපිට වචනපතේ ඉක්මෙව්වා. නිවන කියන වචනේ කතා කරන්න බෑ. ඔව් නිවනෙන් එපිට ඉක්මුත් පිරිනුවන් පෑ බුදුවරයන් වහන්සේලා යමෙක් යම් හිතකින් පනවන්නේ පනවාන. ඒ බඳු හිතක් නැත්නේ. දැන් මගේ පනවන්නේ. ඉක්ුත් පිරිනිවන් පෑ බුදුවරයන් වහන්සේලා යම් සිතකින් පනවන්නේ පනවානම් එබඳු හිතක් නැත්මයි එහෙනම් හිතකින් පනවන්න බෑ බුදු පියාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඒ වගේම වචනපද ඉක්මෙව්වට පස්සේ ලෝකෝත්තරත්වයේ වචනපද ඉක්මෙව්වා එහෙනම් නිවන කියන්නේ සෑම වචනයක්ම වචනපදයක් එහෙනම් නිවන කියන්නේ වචනපදයක් නෙමෙයි නිවන. වදනයක් නේද? සෑම වචනයක්ම වචන පදයක්. එහෙනම් විමුක්තියෙන් එහාට පනවන්න එකක් නේ. වචන පද ඉවරයි. එහෙනම් වචන පද එහා දැන්ටයි අපිට ඕනකම තියෙන්නේ යන්න. වචන පද තියෙන තැන දුක ලෝකේ. එහෙනම් නිවන ලෝකෙත් නෑ අයිති. එහෙනම් කියනවා නිර්වාණ ධර්මයත් අනාත්මයි කියලා තියෙනවා කියලා මේකට කෑ ගහනවා. ලෝකෙට යතිවා ඉතින් අනාත්මයි කියන්නේ වෙන මොනවා කියන්නේ? එහෙනම් අපි දකින්නේ නිවනද නිවනෙන් එහා පැත්ත දැනගන්න ඕන එකට. නිවනෙන් එහා පැත්තට නිවන කියලා හිතා ඉන්නවා. එහෙනම් නිවන් දකින්නේ දැන්. පිරිනවම් පෑවට පස්සේ නෙමෙයි. දැන් නමුත් අද හිතා ඉන්නේ උන්වහන්සේලා නිවන් දැකලා. ජීවත් වෙලා ඉඳදී නිවන් දකින්නේ. නිවන් දැක කෙනාට ලැබෙන ප්‍රතිඵලය තමයි වතෙන පද ඉක්මවුතන. එයින් එහෙට කතා කරන්න තැනක් නැහැ. මොකද? ලෝකේ හා සම්බන්ධ ඉවරයි. නිර්වාණයෙන් එහා පැත්ත ඉස්තර ගන්න වචන නැහැ. වචන නැහැ. එහෙනම් අපිට අවශ්‍ය වෙන්නේ නිර්වාණයෙන් එහා පැත්ත තමයි. එතනයි දුක නැත්තේ. රාග ද්වේෂ මොහය නැත්තම් මොනවා අන්න ඒකයි. දැන් රාග ද්වේෂ මොහ නැතුවහම අපිට ඊටු හරි දැන් රාතන් වහන්සේ අරිහතුන් වහන්සේගේ හිත තුර රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මොහයක් නැහැ. නමුත් ගැහුව රිදෙන්නේ නැද්ද? බඩගිනි වෙන්නේ නැද්ද? ඒවා දුකනේ. දුකර මේ මේ සීතාස පරිගාතාය, උන්නස පරිගාතාය, දන්ස මගස වාතාතව, තිරින්සව, සම්පස්සානම් පරිගාතාය මේ තිරුවදින ප්‍රතිවිස කරන්නේ. හීතෙනි වලකින්ද උස්නේ වලකින්ද දැහැලේ වුණ මැසි වදුරු ආදීගේ වලකින්ද ඉතින් මේ සිවුරු පරිහරණය කරනවා කියලා පත් වේදනාව පරිහරණය කරනවා. ඉතින් උන්වහන්සේ සිවුරු පරිහරණය කරන්නේ ඒ හින්දා. කැක්කුම තියෙනවනේ වේදනාව තියෙනවනේ. හිදෙනවනේ. කායික දුක තියෙනවනේ. උන්වහන්සේට මානසික දුකයි නැත්තේ. ඔව් භෞතික දුක නැති වෙන්නේ. නමුත් ඒක ඒක කම්පා වෙන්නේ. ඒකනේ මේ කය තියෙනකම් උරුමේ ඕකනේ. ඒක දකින්න. ඒක හට ගන්න ආහාරය දකින්න. අන්න ඒකයි. අකින් බුදුරණන් අහතේ තිබුණේ නැද? ආනන්ද පිපාසය වතුර ටිකක් දෙන්න බුදුරණන් අහතේ ඉල්ලා හිටියේ නැද්ද? අන්තිම මොහොතේ ලෝතර බුදු වෙලා පිරිනවන් පාන්ට ඔන්න මෙන්න කියලා තියෙන්නේ. ආනන්ද මල පිපාසය වතුර ටිකක් දෙන්න තුන් පාරක් ඉල්ලුවනේ. අන්න. අමාරු වෙන්නේ. උසගින්න ගිරිචකෙන් දෝලාවක් තියන්නේ බුදුරණන් අහතේ එක ගියා කියන්නේ. මේ මාරේ ඇදින් හා දැන්වත් වේදනාව තේරෙනවද කියලා. සියලු වේදනා බොහොම හැටි සින්දා කියලා බුදුරණන් අහතේ උත්තරයක් දෙනවා මාරයට. හැබැයි සියලු වේදනා කියලා කිව්වේ එතන කිව්වේ ධර්මයක්. මොන වේදනාවද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංඛාර වලින් විඥාන වලින් නාම රූප වලින් සලආයත වලින් ස්පර්ශ වලින් හටගන්නේ යම් වේදනාවක් ඇද්ද? අන්න ඒකයි හින්දි. ස්පර්ශයෙන් හටගන්නේ. මොන ස්පර්ශද? කෙලෙස් ස්පර්ශයක් තියෙනවා. අවිද්‍යාවෙන් හටගන්න ස්පර්ශ වෙනයි. ඇහැට රූප ස්පර්ශ වෙන එක වෙනයි. ඔතන කාරණා දෙකක්. දැන් ස්පර්ශ කියන්නේ චෛතසිකයේ එකක්. සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්. ඔය කියන ස්පර්ශය කියන එක අවිද්‍යාවෙන් නිරෝධ කරන ස්පර්ශයේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න ස්පර්ශය. ඒක තමයි වේදනාව. අන්න ඒකයි. වේදනාව හටගන්නේ වේදනාව ඇති කරන්නේ අවිද්‍යාව ප්‍රති ස්පර්ශයෙන් හටගත්තු වේදනාව වෙනති කරන්නේ. අවිද්‍යාව ප්‍රති හටගන්නේ ස්පර්ශයෙන් නේද? ඒක ඒක මම උපමාවකින් පෙන්නන්න මෙහෙම තේරුම් ගන්න. දැන් අපි හිතමුකෝ යම් කිසි පුද්ගලයෙක් මේ මව් කෙනෙක් දරුවා ඉතාලම කුඩා කාලේ රට යනවා. හැබැයි රට ගිහලා මම අතරමං වුණා හරි නැත්නම් එහෙ හිටියා හරි ෆොටෝ එකක්වත් දකින්න හම්බුනේ නැත්නම්. ඔහොම අවුරුදු 10කට 12කට පස්සේ ආයි අම්මා අපහු වෙනවා ලංකාවට. දැන් මේ එනකොට දැන් එනකොට කොහේ හරි පස්සෝල් එකක ඉන්නකොට කොල්ලෝ ඉස්කෝලේ ඇල්ලටන් එහි දුවනවා මෙහි දුවනවා ගහ ගන්නවා ඇගේ හැපෙන අනික අයගේ අර අම්මන්නේ ගෑන් ඇගිත් කොල්ලෙක් හැපිලාට බැන බැන දිව්වොත් එහෙම අර අවනතර කොල්ලෝ අවලන් කොල්ලෝ මගේ ඇගේ හැත අපොල්ලේ මම කානුව පල්ලේ වැටෙනවා පර කොල්ලා අහුනන අයින හොඳ ටෝකා කෝ කරනවා ඒකේ බයිනවා දැන් කොල්ලේ බව දැනගත්තා කවුරු හරි දන්නේ කවුරු හරි ඇදිලා නැවතින් දිහනවා වකාරදේ බයින්නේ කොහොමද දන්නේ පුතා බව කව කොයි කාලේ පස්සේ ගමට මොනවයි මගේ පුතා? අන්න කම්පාවක් වුණා. දැන් මොකද කරන්නේ? අන්න මගේ කියලා එකක් මගේ පුතා. අන්න ආව හැඟීමක්. දැන් මෙන්න මේක ගත්තා දැන් පුත්‍ර ස්පර්ශය ගත්තේ අවිද්‍යාවයි. අන්න මගේ හට ගත්තා. දැන් තියෙන එකකුමක් නැද්ද? දැන් පසපත්‍ය ආවේදනා. දැන් වින්දනේ පුත්‍ර වින්දනේ. මගේ රත්තරන් පුතා එන්න මගේ වස්තු උඩා ගන්නනේ හත්ෝති කියලා වරක් නැහැ. දැන් මොකෙන්ද මේ? අවිද්‍යාවේ නිගමනයේ ගත වින්දනේ හැටි. කැප වේදනා. විඳිනවා තමගේ පුතා කියලා හදාය. දැන් තමන්ගේ පුතා බව කොහොමද දැනගත්තේ? දෘෂ්ටියෙන් දැනගත්ත දෘෂ්ටියෙන් බහව නිගමනයක් මිසක් ඕක ඇත්තද? අන්න ඒක. දැන් අපි දෙමුකෝ ගෙවල් දෙකක් තියෙනවා ළඟ ළඟ. ගෙවල් දෙකෙන් මව් මව්වරු දෙන්නෙකුට දරුවෙක් හම්බෙන්න ඉන්නවා එක ළඟම. ওই දෙන්නම ඉස්පිරිතාලයකට වාරන එකම ඉස්පිරිතාලයකට. එක දවසේ එකම වෙලාවට වගේ දරුවෝ දෙන්න හම්බුණා පිරිමි දරුවෝ හරි දෙන්නේ කියමු. ඒගොල්ලෝ මේ දරුවෝ දෙන්න මොකද කරන්නේ කියලා මේ දරුවෝ දාන කාමරයක් තියෙනවා. මේ නුඹරේ අතේ ගැහුවා අම්මගේ අතේ නුඹරයක් ගැහුවා ගිහින් දැම්ම කාමරේට අම්මා ඔක්කොම සුද්ධ කරලා පවිත්‍ර කරලා ඉවරලා දරුවා සුද්ධ කරලා අම්මට පස්සේ තමයි බාර දෙන්නේ පැය ගන්නට පස්සේ. එතකන් ඔක්කොම තියෙන නර්ස් ලාතේ වැඩ ටික. දැන් හොඳයි ඒගොල්ලන්ටත් යම අවදියකින්. මාරු වෙලා නුඹරේ දෙන අතේ වැරගුණ. දැන් දරුවෝ දෙනා ගැන කියන්නේ දැන් නැහැ. මගේ කොල්ලා එයාගේ කොල්ලානේ. දෙන්නම එක වාගේ කියමුකෝ පැනු පෙනුමි. පොඩි කාලේ එකයි. පොඩි කාලේ එක වාගේනේ. දැන් වැනිසරේ සුද්ධ කරලා ඉවරලා දරුවෝ ගෙනත් දුන්නා. දැන් දරුවා මාරු වෙලා මේ රහසක්. විශ්ව රහසක් වාගේ වෙලා තියෙනවා දැන්. කවුරුත් දැනගන්න විදියක් නැහැ. දැනගෙන කරත් නෙමෙයි. දැන් ওই දරුව දෙනා ගෙනහලා ඉන්න මොකද කරන්නේ? අරගෙන දෙන්න දැන් හදා ගන්නවා මගේ පුතා මගේ පුතා කියලා. දැන් කොහොම ඉන්නවද? ගෙවල් දෙක රණ්ඩු වුණා. ලොකු අවුලක් හදා ගන්න. ඊට පස්සේ මොකද මේ ළමයි දෙනා යනකොට ඉතිල්ලම් කරන්න. පුතේ යන්න එපා පුතේ. ඔය කොල්ලන්ට හොඳ නෑ. ඔක අසතුරු කොල්ලා උගේ උගේ පරම්පරාව මෙහෙමයි. යන්න එපා පුතේ. මෙයා මෙහාටලා ඉන්න. දැන් ගේ තියා ඉන්නවා. මිදි ටිකක් ගෙනහලා ඇපල් ගෙඩියක් ගෙනහලා මගේ පුතා ඉන්නකො මෙහාට. පුතා ගෙට වෙලා කන්දර කොල්ලන්ට වෙන්න ගන්න එපා. ඔවුන්ට ඔවුන් නෑ උන්ට ගෙලක් දෙන්න එවුනුත් නෑ. ඔහොම ගිය කී ඉන්නවා. ගිය හැටින් රවල බලලා කොල්ලා මහයුන් වාගේමයි බයිනවා දැන් ඌට කායි පුතාද බයින්නේ තමන්ගේ පුතා එහෙ එයාට මේ බයින්නේ අන්න ඒ වගේ ඒ ඔක්කොම පේන්නේ ඒ විදිහට මොකද තමාගේ දෘෂ්ටියට අනුව තමයි ඔක්කොම පෙනුම් ක්‍රියාවල ඔක්කොම අන්තිමට මොකද යන්නේ අතනීපයාගෙන හොඳ වැඩේ උගේ නම පට්ටන් යන්න මැරිලා ගියා නම් ලෝකෙම යන්න දැන් කායි පුතාද මේ කියන්නේ තමන්ගේ පුතාරයි මේ කියන්නේ නමුතරුගේ පුතා කියලා හිතාගෙන එහෙනම් මේ පුත්‍ර සෙනෙහස කියන එකයි මේ පුත්‍ර කියන සංඥාව අවිද්‍යාවේ දෘෂ්ටියක් මිසක් ඇත්ත මොකක්ද මේ අවිද්‍යාවෙන් බැහැගත නිගමනයේ නිසා ඔහු ඇලුනා ගැටුණා දෙපැත්තක වරද්දාගෙන. මේ කියන්නේ ඕන මේ ලේටලේ. ආ ලේටලේ සම්බන්ධයි. ඔහොම කියනවා. ඔව්. කැක්කුම කියලා කියන්නේ. දැන් එහෙම එකක් කියනවාද? උතර හමුනොත් එහෙම අපිට අත්‍යවශ්‍යම පේන්නේ නැද්ද? අවංකෝක වෙන බව. අනේ යථාර්ථය. මේක දෘෂ්ටි නිසා තියෙන. මේ ප්‍රධාන වශයෙන් දෘෂ්ටි, අවිද්‍යාවේ දෘෂ්ටි. අවිද්‍යාව නිසායි මම කිව්වේ මගේ කිව්වේ. මම මගේ කියන දෘෂ්ටියෙන් අල්ලගත්තාම තමයි ප්‍රශ්නේ ඔක්කොම ඉන්නේ. මෙන්න මේ නිසා හටගන්න සියලුම ස්පර්ශ සියලුම වේදනා අවිද්‍යා දෘෂ්ටියෙන් හටගන්න වේදනාවක් නැත්නම් ඔන්නව තමයි ඊට මහ වදයක් දෙන්නේ. මානසික වද දෙන්නේ. ඇත්ත වෙන්නේ නැතුව යනවා. මේකයි කාරණා. ඒ ඔන්න අපි අවිද්‍යාවෙන් හටගන්න වැඩ පිළිවෙල නිරෝධ කරන්න ඕනේ. කුසල මූලයෙන් හටගන්න ඇත්ත වෙන්නන වැඩ පිළිවෙල. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුසල මූලයෙන් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වලන. කුසල කියන්නේ කෝසානි විජය කේවලානි දිබ්බං බ්‍රහ්මකෝසා. සබ්බකෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා. ඔන්න තෝරා තියෙන හැටි. දිව්‍ය කෝෂ, මනුස්ස කෝෂ, බ්‍රහ්ම කෝෂ. කෝෂ කියන්නේ උපදින තැන්. සකල විද කර්ම කෝෂ. පිළිබඳව. ඒ වෙයි ඉපැත්මට හේතු වෙන මූල බන්ධනේ වූ අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද්ද? ක්ෂය කිරීමක් ඇද්ද? කුසල්යයි කියන ලැබි. දැන් පින් වලට නෙමෙයි කුසල් කියන්නේ. මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුසල් කියන්නේ ඕකයි. කුසල මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න අලෝභ අලෝභෝ කුසල මූලං, අදෝසෝ කුසල මූලං, අමෝහෝ කුසල මූලං. අලෝභ, ආදේශ, අමෝහ කියන එකේ තියෙනවා. ලෞකික සහ ලෝකෝත්තර කියන කොටස් දෙක අදහස් දෙකක්. ලෞකික අලෝභය, ආදේශය, අමෝහය එකක්. ලෝකෝත්තර අලෝභය, ආදේශය, අමෝහය තව එකක්. එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි. සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි සතර ගමන කෙලවර කරන්න නිවන්ට හේතු වෙනවා. මෙන්න මේ දෙක නෑ නෑ නෑ භාවනාව නෙවෙයි. ඔය දැන් අලෝභ කියන වචනයක් තියෙනවා. මම ත්‍යාගවන්තයි. මම ලෝභ නෑ. අන්න ලෝක සමත අලෝභය. මම කාටවත් වෛර ප්‍රෝධ කරන්නේ නෑ. මං කට්ටියට මිත් වදනවා. අද්වේතයි. ලෞකිකයි. මම මෝඩ වැඩ කරන්නේ. මම හොඳට හිතලා බලලා හොඳ වැඩ තීරණය ගන්න. අමෝහයි. ලෞකික අමෝහය. ඕක නිවන් දකින්න නෙමෙයි හේතු වෙන්නේ. සුගතියට හේතු වෙන්නේ. හැබැයි කෙලෙස් බින්දින්න හේතු වෙන්නේ නැහැ. මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන. මේ ලෝකේ නිස්සාරයි කියලා දැනගත්තා. දැනගන්න ඉස්සෙල්ලා. සාරයි කියලා හිතා ඉන්න තාකල්. අපි ලෝකෙහි එල්බගෙන හිටියා. ලෝ අබ්බ. ලෝකෙ එල්බ ගත්තා. එල්බ ගත්තාම ලෝකෙ එබිලා හිටියා. මෙන්න මේකෙන් අහක් වෙනවා යථාර්ථය දැනගත්තාම නිස්සාර ලෝකෙ මට මොනවා කියලා අල්ලගන්නද? මයි කියලා මොනවා අල්ලන්නේ? මම කියලා මොනවා අල්ලගන්නේ? අන්න එතෙන්දි ලෝකේ එල්බ ගැනීමෙන් අනිත් පැත්තට ගියාම අලෝභ වුණා. අන්න ඒක ආර්ය මාර්ගයේ අලෝක. ලෝකයේ අන්න ඒකයි. හරයක් නැති බව දැනගෙන අන්න හරයක් නැති නිසා